ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දියුණු කරගෙන ආපු නිසා. ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මූලාසනයේ වැඩ සිටින කෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවචර සංගතිසකෙන් අවසරයි. අපි පසුගිය දවස් කීපයේ තුල යෝගාවචරයේ භාවනාව කරගෙන යාමේදී ඒ භාවනා හිත විශේෂයෙන්ම සතිමත් හිත සතිපට්ඨාන හිත වැඩෙන දියුණු පව වෙන ආකාර මූල ධර්ම වාගේම සායෝගික පැත්තත් සමබර කරලා සංග්‍රහ කරන්න යෙදුණා විස්තර ඉදිරිපත් කර ගන්න යෙදුණා ඒ විස්තරය අනුව මුලින්ම යෝගාවචරය සතිය අප්‍රමාදය අවදිමත් හිත මොහොතට එළඹ සිට ආදී වශයෙන් හඳුන්වන මේ අවදිමත් භාවය මුලින්ම දැන හඳුනා ගන්න අවස්ථාවේදී ඒ ක්‍රියාවට නගනකොට ඒ සතියේ පවතින්නේ ඕලාරික ස්වરૂපයක් ගොරෝසු ස්වરૂපයක් ඒ ගොරෝසු ස්වરૂපයේ අත්දැකීමින් ගොරෝසු ස්වરૂපයේ අවස්ථාවන් ඉක්මවමින් ඉදිරියට යන්න යන්න යෝගාවචරයට ක්‍රමයෙන් මේ තමන් කරගෙන යන සතිය දිනු කිරීම සතිපට්ඨාන වැඩපිළිවෙල පිළිබඳව තමන තුළින්ම යම් යම් උපරෝසු අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා. මේ අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න යෝගාවචරය තුළ තමන්ගේම වැඩ පිළිවෙල පිළිබඳව තමන්ටම විශ්වාසයක්. තමන් තුළින්ම තහවුරුවක් ලැබෙන්න පටන් ගන්නවා. මේ ලැබෙන වේලාව ලැබෙන අත්දැකීම් සහිත අවස්ථාව එනකොට යෝගාවචරයට නැවත නැවතත් අහන්න ලැබෙන්න ධර්ම කොටස් වල උපදේශ කොටස් වල අනුසාරේ යෝගාවචරය දිනුවට ඉදිරියට මේ සතිය දිනු කිරීමේ වඩ වඩා ආනිසංස තේරුම් ගන්නට තේරුම් ගන්නට මේ පාර දිගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතිය වැඩි වීමක් සිදු වෙනවා මේකට කියනවා භාවනාව කියලා මේ විදිහට කෙටිවට සරලව ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙලේ සතිය ආරම්භක අවස්ථාවල් පිළිබඳව මුල් දේශන කීපයකදී අපි ඉදිරිපත් කරගන්න යෙදුණා. පසුගිය දේශනයේදී විශේෂයෙන්ම විස්තර සහිත ඒ වාගේම මේ අද භාවනාව කරගෙන යන බොහෝ දෙනාට ගැළපෙන අවශ්‍ය කරන අංගයක් වන මේ සතිය ප්‍රධාන කරගත්ත ඉන්ද්‍රිය ධර්මයේ වෙන විදිහකට කියනවා නම් සතියට පස්බිම ලබා දෙන සතියට අවශ්‍ය සතිය දියුණු කර ගැනීමට අවශ්‍ය වෙන පදනම ලබා දෙන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඒ ඉන්ද්‍රිය ධර්ම මේරීම සමබර කිරීම පිළිබඳව මාතෘකාව අපි ඉදිරිපත් කර ගන්නට ඉඩ මේ ප්‍රදේශය බොහෝමත්ම විස්තර සහිතයි. මේ විස්තර අනුවම යෝගාවචරයෝ විවිධාකාර කොටස් වලට යෙදෙනවා. සමහර ඇත්තන්ට මේ අවස්ථාවේදී ලැබෙන සුළු එක වචනයක දෙකක උපදේශයක දහසක් නයින් වැටෙන ස්වරූප පවතිනවා. තවත් සමහර ඇත්තන්ට ඒ පිළිබඳව සාමාන්‍ය අටුවා විස්තරයක් අර්ථ කතාවක් අවශ්‍ය කරනවා. තවත් සමහර ඇත්තන්ට එවැනි අර්ථ කතා එකක් නෙමෙයි ඒ යෝගාවචරයා මූල දෙන මූල දෙන සෑම සිද්ධියකටම විස්තර කරමින් විස්තර කරමින් මූල ධර්මයේ ආධර්මයක් සපයමින් මේ ඉදිරියට යන්නේ. ඒ නිසා මේ අවස්ථාව මේ ඉන්දිය ධර්මයේ සමකරන ඉන්දිය ධර්ම මෝරණ අවස්ථාව භාවනා වැඩපිළිවෙලේ ශරීරයේ වශයෙන් ගන්න පුළුවන්. කොහොම ලොකු විස්තරයක් මෙහි අඩංගු වෙනවා. මේ විදිහට යන පුද්ගලයන් අතර හතරවෙනි කොටසක් ඉන්නවා මොනම විදිහට කොච්චර විස්තර කළත් ඒ අතට මෙලෝ වශයෙන් ඒ ජීවිතයේදී ඒ කන්නා ප්‍රයත්නයේ මාර්ගඵල අවබෝධයකට පත් වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් මතුමැත්තේ සංසාර ගමනේදී ඉදිරියේ කරන්නා වූ ඒ භාවනාවලට පාදක පදනම සරසා දෙනවා. මේ නිසා මේ කතා ශරීරය භාවනා වැඩපිළිවෙලේදී මේ ඉදිරිපත් වෙන කොටස් විවිධ අස්තන්ට විවිධ ආකාර වලින් වැටෙනවා. නමුත් මේ පවතින වූ මූලික තේමාවක් මූලික ආකාරයක් ඉදිරිපත් කිරීමයි මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව ප්‍රථම වෙන විදිහකට කියනවා නම් පුතර්ජන භූමියේ ඉඳලා ප්‍රථම වශයෙන් මාර්ගඵල ලබා ගැනීම සඳහා කටයුතු කරන යෝගාවචරයින්ට මේ ඉන්ද්‍රිය ධර්ම සමකිරීම ඉන්ද්‍රිය ධර්ම මේරීම සඳහා කටයුතු කිරීම විශේෂයෙන්ම වැදගත් වෙන බව විශේෂයෙන් අමතරින් අවධාරණේ ජීවිතක් නැහැ. ඒක එහෙමමයි. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් යම් පුද්ගලයෙක් යම් ආර්යයන් වහන්සේ නමක් තමගේ මුල් මාර්ගඵල අවබෝධය ලැබුවායින් පසු මතු මැත්තේ මාර්ගඵල අවබෝධ පිණිස කටයුතු කරනවා නම් එතනදී අවශ්‍ය කරන්නේ මෙන්න මේ කොටසයි. ඒ මොකද ඒ ප්‍රථම වශයෙන් මාර්ගයේ ගමන් කළා වූ ඒ ඇත්තට ඒ ආර්යයන් වහන්සේට නැවතත් ඉන්දිය ධර්ම මේවය කියලා ආරම්භ කරන්න පටන් ගන්න දෙයක් නැහැ. නමුත් Taman ලැබුවා වූ தත්වයෙන් තව ඉහළ මට්ටමට යන්න ඒ ඉන්ද්‍රියයන් සමකල ඉන්ද්‍රියන් මෝරාගත් මත්තමේ තවත් සියුම් සමබර භාවයකට ගෙනියන්න වෙනවා. නැත්නම් ඉන්ද්‍රියන් මේකත් වඩා වෙනස් කෙලස් ප්‍රවාහයන් දිගේ මේරීමට අවශ්‍ය කරනවා. මේ නිසා මේ කොටස පුතජන භූමිය ගත කරන, කල්යාණ පුතජන භූමිය ගත කරන, ආර්ය භූමිය නැත්නම් ඒක භූමිය ගත කරන කාටත් මිහිරි පහරයක් පවතිනවා විපස්සනා භාවනා කරන ඇත්තන්ට. එහෙම විපස්සනා භාවනා නොකරන ඇත්තන්ට ප්‍රයෝජනයක් නැහැ කියනවා නෙවෙයි. ඒ ඇත්තන්ට ප්‍රයෝජනවත් වෙන්නේ මේ භාවනාවට දැස ගැනීමේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා. මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සමකිරීම, ඉන්ද්‍රිය ධර්ම මේරවීම තියුණු භාවයට පත් කිරීම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ අපට ලැබී තියෙන කාලය තුල. ඒ අනුව යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ ඉන්දිය ධර්ම කියලා මෙතනදී අපි ඉදිරිපත් කරගන්නේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පහ. මේ පහේ මුල්ම ශ්‍රද්ධාව අරගත්තොත් නැත්නම් මේ ශ්‍රද්ධාව සම්බන්ධය මූල ධර්මපත්ත ඉදිරිපත් කරගත්තොත් කියන්නේ පුද්ගලයෙකුට සුතඥයෙකුට මේ සද්ධාව ඇති වෙලා නැතිනම් තවමත් අවදි භාවයට පත් වෙලා නැතිනම් ඒ පුද්ගලයා හරියට නිින්දේ පසු වෙන කෙනෙක්සේ කියලා ගණන් ගන්න පුළුවන්. ඒ මොකද ඔහු පිළිබඳව ඔහුට කිසිම වගකීමක් තරන්න බෑ මොනම අනතුරකටපත් උනත් ස්වභාවික ව්‍යසනයකටපත් උනත් ඒ නිින්දේ කුසීතව පසු වෙන කෙනාට ඒ ව්‍යසනයට මුලින්ම ගොදුරු වෙන ස්වරූපයක් තියෙනවා. ඔහුට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව ලැබී තියෙන පහසුකම් හැකියාවල් ප්‍රයෝජනට අරගෙන ඒ අසීරු අමාරු අවස්ථාවෙන් ගොඩ එන්න බැරි තත්යක් තියෙනවා මේ නිින්දේ තියෙනා වූ මුලාකර ස්වරූපේ නිසා. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාව පිළිගන්නා සුළු ස්වરૂපයේ ඇදහිලි ශක්තිය නැතිනම් ඒ පුද්ගලයා මරණින්දී පසුවන්නේක්සේ කියලා ගණන් ගන්න පුළුවන්. යම් කෙනෙකුට මෙවැනි ධර්ම දේශනාවක් මාර්ගයෙන් හෝ පොතකින් පතකින් හෝ සාකච්ඡාවකින් හෝ මේ ලෝකේ බුද්ධ රත්නය පහළ වුණාය ඒ කියන්නේ ප්‍රබුද්ධ මනසක් ලෝකේ පහළ වුණාය ඒ ප්‍රබුද්ධ මනස තුළින් දේශනා කරන න්‍යායක් කියන ධර්මයක් ලෝකේ පවතිනවාය ඒ ධර්ම න්‍යායානුකූලව කටයුතු කරන පිරිසක් සංඝ පිරිසක් ලෝකේ ඉන්නවාය ආදී වශයෙන් මේ ත්‍රිවිධ රත්නය පිළිබඳ පණිවිඩය ලැබෙනකොට ඒ පුද්ගලයා තුළ මේ ත්‍රිවිධ රත්නයේ විශේෂ යත්තා වූ පිළිගැනීමක් පහළ වෙනවා නම් ඇදහිම් ස්වરૂපයක් පහළ වෙනවා නම් ඒක හරියට නින්දේ සිටි කෙනෙක් අවදි වුණා වගේ. වෙන විදිහකට කියනවා නම් තමන්ට ලැබියතා වූ මේ වටිනා බුද්ධ ශාසනය තමන්ට ලැබ තමන්ට ලැබී යත්තා වූ මේ මනුෂ්‍යාත්ම භාවය පිළිබඳව වැඩ කරගන්නට අත්‍යසිද්ධිය සලසා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා ශ්‍රද්ධාව මොනතරම් වැදගත්ද? ශ්‍රද්ධාව ඇති කෙනාට මේ වටිනා ශාසනය ප්‍රයෝජනයි. ඒකේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් අභ්‍යන්තර ශාසනයේ වශයෙන් බාහිර ශාසනයේ වශයෙන්. එහෙම ශ්‍රද්ධාව නැති කෙනා පිළිබඳව හරියට උපමාවෙන් ගන්න තියෙන්නේ නින්දට ගිය කෙනෙක් වගේ. ඒ පුද්ගලයාට මේ වැනි සාසනික මනුෂ්‍ය භාවයේ වටිනාකමක් වාසනාවක් ප්‍රයෝජිත ගන්නවා පමණක් නෙවෙයි මේ සංසාරයත් ආ වූ යම්ම ලාභයක් පාඩුවක් තීර්ථයක් නින්දාවක් ආදී විදිහට යම් අස්තුලෝක ධර්ම පවතිනවනේ සෑම දෙයකින්ම පෙළෙන ස්වරූපයටපත් වෙනවා. හදිහිට මහා නින්දක පසු වෙන මහා ගමක් ගම් වතුරකට ගහගෙන ගියාසේ ඒ අතන තමන්ගේම කටයුතු කරගන්න බැරි වෙනවා. මේ නිසා යෝගාවචරය ශ්‍රද්ධාව පිළිබඳව මේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ශ්‍රද්ධාව පිළිබඳව ඇති වටිනාකම තේරුම් ගන්නට ඒකයත් ආව බරපතලකම තේරුම් ගන්නට කුංචි සූත්‍රයක් උපමා කර ගන්නවා නම් මේ උදාන පාළියේ තියෙනවා සුප්පා වාස කෝඩ්‍ය දීතාව පිළිබඳව කිති සූත්‍රයක්. උදාන පාළිය සඳහන් වෙන සූත්‍ර කෙටි. නමුත් මේක උදාන පාළියත් එක්ක බලනකොට නම් සාමාන්‍ය ප්‍රමාණයේ සූත්‍රයක්. ඒකදී කෝලිය දීතාවක් වෙන කෝලිය කුලයේ ස්ත්‍රියාවක් වෙන මේ සුප්පාවාස බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැත්නම් ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳ ශ්‍රද්ධාවන්ත දුර්ව කාන්තාවක් මේ කාන්තාව අස්වාභාවික විදිහට ගැබ්ගෙන ගැබ චුත වෙන්නේ නැතුව පහ වෙන්නේ නැතුව කල්යන්න පටන් අරගත්තා. මේ නිසා අසීමිත දුක් කන්දරාවක් ඉවසන්ට විඳින්න සිද්ධ වුණා. මෙහෙම ඉඳලා අවසානයේ ඉතාමත්ම වේග කර අවස්ථාවකටපත් වෙනකොට මේ කෝලිය දීතාව නැවත නැවතත් නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහිම අධික ශ්‍රද්ධාව පිහිටවගන්නේ පිහිටවගන්නේ කටයුතු කරන්නේ සුවසේ ප්‍රසූත කළා පුත්‍රණක්. මේ අනෝකෝඩිය දීතාව තමන්ගේ ස්වාමි පුරුෂයාට ආමන්ත්‍රණය කරලා කතා කරලා මතක් කරා මම මෙතුවා කල් දුක් දරලා ඉවසලා දරු ගැබ පෝෂණය කරලා දැන් පුතෙක් ලැබුණා. මේ නිසා මේ පුතාගේ මුල් හත් දවස පුරාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට දාන සීල භාවනා වශයෙන් පූජෝපහාර පවත්වන්න ඕන නිසා වහාම බුදුරජාණන් වහන්සේට දුක්ඛා වාසා කෝඩිය දීතාව පුතෙක් වැදුආය ඒ පුතාගේ මුල් හත් දවස පුරාම ඒ කෝධිය දීතාවගේ නිවසේ දාණය පිළිගන්තේ බුදු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නේ වඩින්ට කියලා ආරාධනා කරා. මේ ආරාධනාව දිහා බොහෝම දුරදිගෑට කල්පනා කරන බුද්ධජානන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. ඒ කියන්නේ හත් දවසක් මෙතන පටන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාව සංඝයා මේ කෝලිය දීතාවගේ නිවසට වැඩම කරන්නේ. ආරාධනාව පිළිගත්තට පස්සේ බුද්ධ ඥානන් වහන්සේට දීපත් වුණා මේ වෙනකොට මේ දවස් 7 ඇතුළත පිටිගත් පිළිගත්තා වූ තවත් දානයක් පැටලලා තියෙනවා. මේ දාණය දෙන්න බලාපොරොත්තු වෙන ගෘහපතිය මොකල්ලාන ස්වාමීන් වහන්සේගේ දායකයෙක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ඉරිදි බල ප්‍රාතිහාර්ය පිළිබඳව විශාල ධර්මයක් ඇති බුදුරජාණන් වහන්සේ වමස්සාවක වූ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා මතක් කරා ඔබගේ දායකයෙක් අපට කලින් නිමන්ත්‍රණයක් කරලා තිබුණා මෙන්න මේ දාණයක් දෙන්නේ කියලා ඒ දාණය පස්සට දාන්න කියලා. දවස් 7ක් සුපාවාසගේ නිවසේ දානේ බුදුරජාණන් වහන්සේ ඉවසවදාල බව මේ ගෘහපතියට මතක් කරන්නේ කියලා. මේ විදිහට මොග්ගල් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ ගෘහපතියගේ නිවසට වැඩම කරලා තනවලග ආසනයේ වැඩ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මතක් කරා ගෘහපතිය ඔබගේ දානයේ නිමන්ත්‍රණය අසවල් දවසට වැටලා තියෙනවා ඒක අපි අනුමත කරලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් වශයෙන් මේ දවස් හත විශේෂ දාන පිළිගත් නිසා මේ දාණය සතියකට කල් දාන්තේ කියලා අපට අවසර ලැබිලා තියෙනවා කියලා. එතකොට අර උපාසක මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ ලෝකේ කාරණා තුනක් මට විශ්වාස නැහැ. මම මේ සතිය ඇතුළත ජීවත් වෙයිද කියන එක මට විශ්වාස නැහැ. මා සතු මේ වස්තුව මේ සතිය ඇතුළත විනාශ වෙලා යයිද කියලා මට විශ්වාස නැහැ. මා සතු ශ්‍රද්ධාව විවිධ රත්නයේ විසී යති ස්වද්ධාව මේ සතිය තුල පවතීද එකාකාරව පවතීද කියලා මට විශ්වාස නැහැ. ඒ නිසා දාණය පස්සට දැම්මොත් නැවත දෙන්න පුළුවන් වෙයිද බැරිද කියනක මට සාපේ කරන්න බෑ කියලා මොකල්ලාන ස්වාමීන් වහන්සේ ප්‍රතිඋත්තර දෙනවා. එතනදී මොකල්ලාන ස්වාමීන් වහන්සේ ඒ වැඩ ඉන්න ආසනයේදීම සමවැදිලා ඉදිරිය කල්පනා කරලා බලනවා. කල්පනා කරලා බලනකොට මේ උපාසකෙට දවස් 7ට වැඩි ආයුෂ පවතිනවා නියපාතික සතු වස්තුව ජලයෙන් ගින්නෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් හානියක් වෙන්න මෑතක සිද්ධ වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඥාණයට අහු වෙන්නේ නැහැ මේ ශ්‍රද්ධාව කියන එක පෙරලෙයිද නැද්ද කියලා. මේ නිසා සාරිපුත්‍ර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පාසක මහත්තයා සඳහන් කරන ගෘහපතියට ගෘහපති ඔබ විසින් සඳහන් කළ මේ අනිශ්චිත ධර්ම තුනේ දෙකක් ගැන නම් මට කිස්තිරයි. මොකද ඔබ ඔය කියන සතිය නැත්නම් දෙක කාලය අතරතුර ජීවිතක්ෂේතපත් වෙන්නේ නැහැ කියන එක මට සාහිතයි. ඒ වගේම ඔබ සතු මේ වස්තුව මේ කාලය ඇතුළත මේ විදිය විශාල හානියකට විනාශයකටපත් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. නමුත් මේ ශ්‍රද්ධාව කියන එක පෙර පෙරද බව මගේ ඥාණයට අහු වෙන්නේ නැහැ කියලා කාර්ක බොකල්ලාන ස්වාමීන් වහන්සේ උපාසක මහත්තයා සඳහන් කරනවා. ඒ කියන්නේ ඒ තරම් ඉර්ධිබල ප්‍රාතිහාර්ය සහිතව වෙන විදිහකින් බුද්ධ ඥාණයට දෙවරක් විතරක් දෙවෙනි වෙන්නේ මහා ඥානවන්ත කෙනෙකුට පවා මේ ශ්‍රද්ධාවේ ස්වરૂපයේ විශ්වාස කරනවා. ඒ නිසා කෙනෙක් ශ්‍රද්ධාවන්ත විය යුතුයි කියලා තව කෙනෙකුට කිසිම අයිතිවාසිකමක් නැහැ. වෙන දෙයක් කියා තමන්ටවත් තමන්ගේ ශ්‍රද්ධාව විශ්වාස නැහැ. මේ නිසා ශ්‍රද්ධාව යම් මොහොතක අපේ ඉදිරිපත් වුණා නම් ලාභයක් කියලා ගණන් ගන්නතර කමක් නැහැ. අනගහට වටිනා යෝගාවචරය. යම් මොහොතක අපේ ශ්‍රද්ධාව පිරිහුණා නම් අලාභයක් කියලා බාර ගන්න ඕනේ. නමුත් පිරිහුණු ශ්‍රද්ධාව දිනු කර යුතුයි දිනු කර ගන්නට ඕනේ අසවල් ක්‍රමයේ තියෙනවා කියලා මේ ලෝකේ ක්‍රමයක් නැහැ. කලින් කියලා දෙන්න ක්‍රමයක් නැහැ. යෝගාචරය තමන්ගේ ශ්‍රද්ධාව යම් මොහොතක පිළිහුණා නම් දුර්වල වුණා නම් විලල් භාවයට පත් වුණා නම් වහ වහ දාන්න මොන්නම ක්‍රමයකින් හෝ ඒ ශ්‍රද්ධාව නැවත සපයා ගත්තොත් ලාභ පක්ෂයට වැටෙනවා. එහෙම නැතුව මොනම කාරණයක් ඉදිරිපත් කරන හෝ තමන්ගේ ශ්‍රද්ධාව පිරිහිච්ච බව පිළිඅරගෙන ඒ පිරිවුණු ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා නම් ලාභ තත්ත්වයටපත් වෙනවා. මේ කියන්නේ භාවනාව පිළිබඳවම වෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. දානේ සම්බන්ධ වෙන්න පුළුවන්, සීලයේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ඕනම පුණ්‍ය ක්‍රියාවක් සම්බන්ධව මේ ශ්‍රද්ධාව මෙහෙමයි වෙන විදිහට කියනවා විශ්වාස කරන්න බෑ මේ පු탁ජන ශ්‍රද්ධාව. මේ නිසා භාවනා කරන යෝගාවචරය මොන්නම ක්‍රමයකින් හෝ ශ්‍රද්ධාව පිළිවුණොත් පාඩුවක් අලාභයක් ශ්‍රද්ධාව තියෙනවා නම් ලාභයක් කියලා ප්‍රකා ගන්නවා. කලකාගෙන යම් ක්‍රමයකට මේ ශ්‍රද්ධාව දිනු පවුන වෙනවා නම් එවැනි ජීවන ක්‍රමයක් ගුරු උපදේශ වලින් හෝ තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් හෝ එන මොනම ක්‍රමයකින් හෝ පවත්වාගෙන ගියොත් මේ ශාසන කටයුතු දිගට කරගෙන යන්න පුළුවන්. මේ නිසාම මනුෂ්‍ය ලෝකේ අපිට දෙපාර්ශවෙන් ලැබෙන හොඳ පැත්තෙන් නරක පැත්තෙන් ප්‍රිය පැත්තෙන් අප්‍රිය පැත්තෙන් ලැබෙනා වූ මේ අරමුණු නිසා අපගේ ශ්‍රද්ධාව වෙහෙසටපත් වෙනවා. නිතරම බැටවදිනවා. මේ නිසා දුර්වල වැරදි සංකල්ප සහිත පුද්ගලයා නිතරම දොස් දකිමින් හේතු කාරණා දක්වමින් තමන්ගේ ශ්‍රද්ධාව පිරිහුණු බව පිළි අරගෙන ජීවත් වෙනවා. නමුත් ඥානවන්තයා වෙන විදිහකට කියනවා නම් හොඳ කල්පනා ශක්තිය ඇතිගෙන මොනම ක්‍රමයකින් ශ්‍රද්ධාව පිළිහුණත් තමන්ගේ ශ්‍රද්ධාව පිළිවුණු බව දැනගෙන දන්න දක්ෂකම් ප්‍රයෝජනට අරගෙන සාමාන්‍ය බුද්ධිය ප්‍රයෝජනට අරගෙන ශ්‍රද්ධාව පිළියම් කරනවා. තනවාඩා ගන්න. මොකද ශ්‍රද්ධාව නැතිනොත් තමන්ටයි පාඩු. මේ తত্ত্বය ත්‍රිසන් ලෝකේ කවමදාකවත් ලබා ගන්න බෑ හිතා ගන්නත් බෑ මේ නිසා තිරිසන් ලෝකේ අපායට සම කරනවා. තිරිසන් අපාය. කිසිම ලාභයක් නැති තැන. කවදාකවත් ශ්‍රද්ධාව උපදින්නේ නැති තැන. ශ්‍රද්ධාව නැති වුණා කියලා දැනගන්නත් බැරි තැන. දැනගත්තත් පිළියම් කරන්න බැරි තැන. මේ නිසා මනුෂ්‍ය ලෝකයට එක සංසන්දනය කරනකොට තිරිසන් ලෝකේ අපාය. ඒ විතරක් නෙවෙයි. දිවි ලෝකේ ඉන්න ඇත්තෝ මනුෂ්‍ය ලෝකෙ සුගතිය කියලා නම පාවිච්චි කරනවා. ඒ මොකද මේ ශ්‍රද්ධාව ඇති කර ගන්නටත් පවත්වන්නටත් තහවුරු කර ගන්නටත් මේ මනුස්ස ලෝකෙ විතර දුක දුක සැප දෙක සමබර තලයක් මේ මුළු තුන් ලෝකෙම ඇතේ. කාම ලෝකයක් එක්ක රූප ලෝකයක් එක්ක අරූප ලෝකයක් එක්ක මේ විදිහට හේතු කර්ම අ හේතු කර්ම සමබරව පිහිටා ඇති නිසා හරි කල්පනාව ප්‍රඥාව සංකල්පයේ ඇති කෙනාට ශ්‍රද්ධාව පහළ කරගන්න පුළුවන් අස්තිමත් අවස්ථාවක්. මනුස්ස ලෝකේ පවතින නිසා දිව්‍ය ලෝකේ දෙවියෝ මනුස්ස ලෝකේට සුගතිය කියන නම පාවිච්චි කරනවා. හොඳ උප්පත්තිය. සුන්දර වූ ගතියක් විදිහට සඳහන් කරනවා. මේ නිසා අපි මේ බව පිළිපහල් කරාට පස්සේ විශේෂයෙන්ම බුද්ධ ඥානන් වහන්සේගේ සම්බන්ධිත ඥානයේ මේ කරුණ දැනගෙන ශ්‍රාවකයන් වෙනුවෙන් උපාසක උපාසිකාවන් වික්ෂු වික්ෂුණීන් කියන මේ ශ්‍රාවකයන් වෙනුවෙන් පිළිකරාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් එහෙව් සුගති උප්පත්තියක් ඇති තිරසං අපායට නොවැටිච්ච අපි එකම මොහොතකවත් මේ ශ්‍රද්ධාව භාග ගන්න නරකයි යට කර ගන්න නරකයි පරද්දන්න නරකයි වහවහ ඒ ශ්‍රද්ධාව දිනු කරන්නේ මෙතනදී සාමාන්‍ය බුද්ධික අදාළ කාරණාවක් කියනවනම් මේ අනුව තේරුම් ගන්න ඕනේ කෙනෙකුගේ ශ්‍රද්ධාව නැතිනම් ඒ ආශ්‍රද්ධාවන්ත විය යුතුයි කියලා කවදාකවත් කල්පනා කරන්න එපා. කල්පනා කරන්න පුළුවන් කමක් අපිට නැහැ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටවත් තිබුණේ නැහැ. ඒ නිසා අපි කාටවත් සංසාර බය පෙන්නලා අපාය බය පෙන්නලා අනුන්ට ශ්‍රද්ධාව ඇති කරන්ට යනවනන්ට භයානක වැඩක් වෙන්න ඉඩ තියෙන බව අපි මේ අපවත්යෙන් දෙදිච්ච මහෝපාද්‍යයන් වහන්සේගෙන් අසාධන ගන්න ලැබුණා. ඒ නිසා දැනගත යුත්තේ වටිනකමක් වශයෙන් සලකාගත යුත්තේ ධනන් තුල එක කඳුලක් හෝ සතාව තියෙනවා නම් ඒක වටිනාකම තේරුම් ගන්නටයි මේ ධර්ම දේශනා කරන්නේ. එහෙම නැතුව මගේ මව්පියන්ට මගේ ඥාතීන්ට, මගේ යාළුවන්ට, මගේ සබ්බත්කාරයන් වහන්සේලාට, දායකයන්ට, කාරකයන්ට සද්ධාව නෑ. මේ සද්ධාව අපි වහවහ ඇති කර ගිය යුතුයි. ඒ නැතුනේ අසවලාගේ වැරද්ද නිසායි කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ අතන සංවේගය ඇතිවීම පිළිබඳව කටයුතු කරනවා නම් ඒක අපට අදාළ දෙයක් නෙවෙයි. ඒක බැරි ශේෂ්ත්‍රයක අපි කටයුතු කිරීම. ඒ නිසා ශ්‍රද්ධාව යම් ප්‍රමාණයක් අපලඟ තියෙනවනේ ඒක වටිනා ලාභයක්. යම් මොහොතක කාගේ වැරද්දක් නිසා හෝ වේවා අභ්‍යන්තර වේවා බාහිර වේවා ශ්‍රද්ධාව නැති වුණා නම් ඒක තමයි අලාභයක් විදිහට සැලකලා වහා ශ්‍රද්ධාව පිළියම් කරන්න ඕනේ අන්න ඒකයි මේ ශ්‍රද්ධාව සම්බන්ධයෙන් දත යුත්තේ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොච්චරක් සැලකිල්ලෙන් කොච්චර සංවේදීව කටයුතු කළාද කියලා කියනවනේ අපි මේ පුර දීගෙන පණ දීගෙන කටයුතු කරන මේ සතිපට්ඨාන භාවනාව අනංග සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින් සද්ධාව ඇති වෙන විදිහට පිළිගැනීම ඇති වෙන විදිහට සතිපට්ඨාන ආනිසංශය දේශනා කරන්න යෙදුණා. සතිපට්ඨාන ආනිසංශ දේශනා කරලා හමාර වුණාට පස්සේ තමයි සතිපට්ඨාන ක්‍රමය දේශනා කළේ. මේ මොකද ශ්‍රද්ධාව ඇත්නම් අවදිමත් පුද්ගලයෝ. ශ්‍රද්ධාව නැති, ශ්‍රද්ධාව අවදි කරගත්තේ නැති අතෝ නිදිගත් පුද්ගලයෝ. එවැනි අටඬ ක්‍රමයක් දේශනා කිරීමෙන් හෝ වෙන අර්ථ සිද්ධියක් පිළිබඳව කතා කිරීමෙන් අර්ථයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුලදී වචන හතක් යොදලා සතිපට්ඨාන ආනිසංස දේශනා කරන්නට යෙදුණා. ප්‍රථමයෙන්ම සඳහන් කරන්නට යෙදුණා යම් කෙනෙක් මේ සතිපට්ඨාන ක්‍රමයේ තේරුම් අරගෙන අදුම්ම ලාංශුවේ සතිය නඩත්තු කරගෙන යනවා නම් ඔහුගේ හිත වෙන විදිහට කියනවා සංකාණේ පිරිසුදු භාවයටපත් වෙනවා. සත්තාන විසුද්ධිය. මේ විදිහට සත්තාන විසුද්ධිය ඇති වෙන්න සතිපට්ඨානය අදහන්න ඕනේ. සතිපට්ඨානය පිළිබඳ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ඇති කර ගන්නට නම් සතිපට්ඨානයේ ආනිසංස තේරුම් ගන්න ඕනේ. මේ නිසා අපි නිතරම මේ කරගෙන යන වැඩේ පිළිබඳව අදහයි අදහිල්ලේ ශක්තිය විශ්වාසවන්ත ස්වරූපයේ පිළිබඳ නිතරම යටපත් වෙන්න බුදුනාලා. නිතර මතක් කරගන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනා කරාට නම් සතිපට්ඨානයේ පිළිබඳ අධීමක් පිළිගැනීමක් ශ්‍රද්ධාවක් පවතින මේ ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස දේශනා කරනවා. මේ ආනිසංස දේශනා කරනකොට මුලින්ම අපි සඳහන් කරගත්ත විදිහට මේ සත්තානං විසුද්ධිය ආතිර සත්වයින්ගේ විසුද්ධිය ඇති කරලා දෙනවා. ඒ විදිහට විසුද්ධිය ඇති කරලා දෙන දෙන අඩුම ලංසුව අපි මේ කරගෙන යන භාවනාවේදී මතුවෙන අරමුණ මැදිහත් හිතිය. නැත්නම් කැමැත්තෙන් අකමැත්තෙන් තොරව, ද්වේෂයෙන් රාගයෙන් තොරව මෙනෙහි කරනවා නම් මේ මෙනෙහි කරන අවස්ථාවේ නැත්නම් සමත භාවනා කරන කෙනෙක් ඒ අරමුණට මානසිකාරය යොදවන අවස්ථාවේ පිරිසුදු භාවයක් පවතිනවා. ඉතී රාග ද්වේෂ මොහ එන්න බැරි පිරිසුදුකමක් පවතිනවා. මේක ඒකාන්ත ධර්මයක්. මේක අදහන්න පුළුවන් දෙයක්, අත්දක ගන්න පුළුවන් දෙයක්. නමුත් මුලින් අත්දකින්න කලින් ඉන්න පිළිගන්න ස්වරූපයක් තිබුණොත් තමයි මේ ධර්මයේ උත්සාහ කර බලන්නේ. මේ නිසා ශ්‍රද්ධාව ඇති කෙනාට පමණයි මේ දේ කරලා බලන්න ඕනේ කියලා තමන් වශයෙන් මේක යෙදෙන්න ඕනේ කියලා කුසල ඡන්දයක් පහළ වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කෙනාට කුසල ඡන්දේ පහළ වෙනවා. මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් කියන දෙක භාවනාවට පෙර ආතුව තිබීතු ධර්මයි. මේ සත්‍යහවත් කුසල ඡන්දය නිසා තමයි කෙනෙක් භාවනා මධ්‍යස්ථානයකට එන්නේ. මහානකමක්, පැවිද්දක්, උපසම්පදාවක් බලාපොරොත්තු වෙන්නේ, අරණිගත වෙන්නේ. ඒ නිසා යෝගාවචර පිළිස වශයෙන් සලකලා බලනකොට තමන්ට තමන් අද ඉන්නා වූ මට්ටමේ මේ ශ්‍රද්ධාව උසස් මට්ටමක නැත්නම් යාදන මට්ටමක තියෙන බව නිතර සිහිපත් කර ගන්න ඕනේ. ඒ වාගේ මේ ශ්‍රද්ධාව කාගේවත් බාහිරේ රඳා පවතින තාක්කල් තමයි දුක් පීඩා කියනවා. සත්‍යන විසුද්ධිය ආගිවට පස්සේ දුක්ඛ දෝමන සත්‍යකමාය මේ දුක් දුම්නස් ජීවිතේ පවතින තාක් පවතින. කාය පවතින තාක් පවතින. පංචස්කන්ධේ රූප ධර්ම නාම ධර්ම පවතින තාක් පවතින. මේ දුක් දුම්නස් දෙක ශෝක පරිදේව පත් කරගන්නේ නැත්නම් මේ කායයටපත් වෙන දුකක් දුම්නසක් බවටපත් කරගන්නේ මනස පුහුණු කරපු නැති නිසා. කායට පුංචි වෙහසක්, කායට පුංචි දුර්වලකමක් පහළ වෙච්ච ගමන් ඒක හිතට වැදගන්නේ හිත පුරුදු කරපු නැති නිසා. කායට පස්සපත් වෙන අපහසු සෑම දෙයක්ම හිතටපත් වෙන අපහසුයක් බවට සහවිත නැති හිත ඇති කෙනාට වැටහෙනවා. නමුත් භාවනාවේදී මෙතන අපි කරන්නේ මේ කය පවතින තාකල් ඒකාන්තයෙන්ම මේ දුක් තුම්නස් වලදර. ඊ වැළඳුවාට උහුණු කළ හිතක් භාවිත හිතක් ඇති කෙනෙක් නම් ඒ කායත එන දුක ඒකාන්තයෙන්ම හිතට යා යුතු නැහැ. මගේ නතර කරන්න පුළුවන්. දුක් විඳින කය දිහා බලාගෙන ඉන්න පුළුවන් මැදිහත් හිතින්. මෙන්න මේවා තමයි සතිපට්ඨාන ඉදිරියට ආව ආනිසංසය. විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන අවස්ථාවේදී අර සතිපට්ඨානියට ආව මුල්ම සත්තානම් විසුද්ධියා කියපු ආනිසංසයේ ඉක්මවලා මේ දුක්ඛ දෝමන සත්‍යගමයි ඕක පරිදේව නැති කර ගැනීම මෙන්න මේ තත්ත්වෙට යෝගාවචරය පුහුණු කරනවා මේ පුහුණු කිරීමේදී යෝගාවචරයට ආරය භාවනාව පටන් ගන්න කාල තුන ශ්‍රද්ධාවට වඩා තමන් තුළින්ම ඇති වුණා වූ ශ්‍රද්ධාවක් වෙන විදිහට කියනවා සතිපට්ඨාන භාවනාව විශේෂම ඒ තමන් මෙතුවක් ලැබුවා වූ අත්දැකීම් විශේෂම විශේෂ වූ ශ්‍රද්ධාවක් අවශ්‍ය කරනවා මුලින් නම් අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ සද්දේය වස්තු මත බුද්ධ රත්නේ මත ධම්ම රත්නේ මත සංඝ රත්නේ මත දැන් ධම්ම රත්නේ මත ඇත්තා වූ ශ්‍රද්ධාව විශේෂණය වෙනවා සතිපට්ඨාන ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒනොත් මේ පින්වීමේ හැකිලිම කරන කෙනා මේ පින්වීමක් මේ පාස මෙනෙහි කිරීම අදහනවා. හැකිලිමක් හැකිලිමක් පාස මෙනෙහි කිරීම අදහනවා. මේ මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාස යම් වෙලාවක වේදනාවක් ආයත මතුණාන ඒ මෙනෙහි කිරීමෙන් මේ කායික දුක මානසික දුකක් බවට ඒකාන්තයෙන්පත් නොකර කායික දුකේ ඇති හැටි දැක ගන්න පුළුවන් කියලා ධර්මයක් කියනවා කියලා අදහස්. මෙන්න මේ විදිහට සද්ධාව ක්‍රමක්‍රමයෙන් ගැඹුරකට ඇතුළකට ගෙන යන හැටියක් මේ සතිපට්ඨාන සූත්‍රයේ ආංශංශල දේශනාවයි. මේ විදිහට ඒ ධර්මයේ පිළි අරගෙන විශේෂයෙන්ම සත්තාන විසුද්ධියා කියන මුල්ම ලංසුව තේරුම් අරගෙන එහි ආනිසංස මේ ශ්‍රද්ධාව නිසා Tamanට ලැබිච්ච කුසල ඡන්දේ නිසා තමයි ලැබිච්ච ආනිසංසයක්ද තමන්ගේ ආනිසංසයක්ම ඍජු ලැබුණු ආනිසංසයක් කියලා තේරුම් අරගෙන ඉදිරියට කටයුතු කරන්න නම් ඒ එක එකක් එක එකක් පිළිබඳව අලුත් වෙන පණයින කුසල ඡන්දයක් පහළ කරගන්න වෙනවා. පහළ වෙන්න වෙනවා. මේ නිසා මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් කියන දෙක පරියන්කයට කලින් භාවනාවට කලින් පුහුණු වෙලා තියෙනවා. ඔපදැමිලා කියනවා අවදි භාවයට පත් වෙලා කියනවා එහෙම නොවුනොත් ඒ පුද්ගලයාට ඒ කුසල ඡන්දයේ ඇත්තන්ට පමණ කළ හැකි වැඩ කටයුතු රාශිය කරගන්න බැරි වෙනවා කුසල ඡන්දයේ පමණ ඇත්තන්ට පමණ කළ හැකි රාජකාරිය නම් වීර්ය කරන එක ඒ මොකද අපි අර කියන විදිහට මුලින්ම සද්ධාව ඇති කර නිසාම භාවනා මධ්‍යස්ථානට ඇතුල් වීමක් හෝ නැත්නම් වික්ෂු භාවයක් යෝගාවචර භාවයක් බලාපොරොත්තු වීමක් ඇතුව කටයුතු කරනකොට එතනදී උපදේශ පන්තියක් ලැබෙනවා. මේ උපදේශ පන්තියේදී මතක් කරලා දෙනවා නිතරම මෙතුආකල් අයාලේ ගියා වූ මේ හිත දැන් එක මූල කර්මස්ථානයක යොදවලා ඒ මූල කර්මස්ථාන ප්‍රධානතර ප්‍රමුඛතාවයේ දීලා දිගට හිත එහි බඳවා ගන්නවා. යාකරත බන්ටෝ මේ කටයුත්ත කරනකොට විශාල වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ වීර්යයෙන් තොරව ඒ කටයුතු කරන්න යනවන කුසීත හිතකින් කටයුතු කරන්න යනවන බොහෝම ඉක්මනට එපා වෙන නීරස වෙන ස්වරූපයක් ඒ පවතිනවා. ඒකට හේතුව ප්‍රමාණවත් කුසල ඡන්දයක් නැතිකම. ප්‍රමාණවත් ශ්‍රද්ධාවක් නැහැ. මේක අත්දැක බැලීමේ ශක්තියක් නැහැ. මේ විදිහට කුසීත හිත පවතිනවන නිතරම පසුපාන නිතරම නොකිරීමට කම්මැලි වීමට කරුණු හොයන හිත පවතිනවනේ නිතරම ඒ හිතට අරමුණෙන් පහර දෙන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. අරමුණේ ප්‍රිය ස්වරූපයක් තියෙනවා හිත ප්‍රිය භාවයෙන් ආතුර වෙනවා. අරමුණේ අප්‍රිය ස්වරූපයක් තියෙනවා ඒ හිත අප්‍රිය භාවයෙන් ආතුර වෙනවා. මේ විදිහට රාගයෙන් නැත්නම් අප්‍රිය අමනාප කියන ද්වේෂයෙන් ආතුර වුණාම ඒ හිත ඇතිතනත්ත බොහෝම ලේසියෙන් දුස්චරිතයට පෙළඹෙනවා. නරක වැඩ ලේසියට කරන්න පටන් ගන්නවා. මේ නිසා මේ පුද්ගලයාට තිබුණ தত্ত্বය මනුෂ්‍යකමන ඒ මනුෂ්‍යකමෙන් පිළිහිම යෝගාවචකමක් තිබුණා නම් යෝගාවචකමෙන් පිළිහිම භික්ෂුකමක් තිබුණා නම් භික්ෂුකමෙන් පිළිහිමට හේතු වෙනවා. ඒ මොකද මේ වීර්ය නැති හිත කුසීත හිත නිතරම කෙලස් පැත්තට ඔහේ වෙන්න ඇති. ඊවසන සූසුරූපයක් කියලා. ඒවට විරුද්ධව නැගී හිතලා ඒවා යටපත් කරන්න පුළුවන් ශක්තියක් වීර්ය නැති පුද්ගලට ඇති නැහැ. එහෙම නැත්නම් ඒකෙන් වැඩ ගන්න පුළුවන් ශක්තියක් ඇති නැහැ. මේ ධර්මය මේ වීර්යය කියන කුසල් වලට පක්ෂ අකුසල් නැති කරලා දමන්නා වූ මේ අකුසල් තවන මේ ස්වરૂපයේ ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි මේක කොහොම කිරීමෙන්ම කරන්න ඕන. මේකේ තියෙන දතේතු කාරණාව නම් මේ එන එන අකුසලයට එනේන දුෂ්කරතාවයට, එනේන අපහසුතාවයට මේ වීරකම සහිත වීරත්වයෙන් ඕන දෙන කෙනාට එන්න එන්න එන්න එන්න ඉදිරිපත් වෙන අකුසල් ඉදිරිපත් වෙන දුෂ්කරතා අපහසු පුංචි වෙන්න පටන් අර ගන්නවා තමන්ගේ වීර හිත ලොකු වෙන්න පටන් ගන්නවා වෙන විදිහකට කියනවා නම් අකුසල් දුර්වල වෙන්න පටන් අර ගන්නවා කුසල් පක්ෂය දියුණු වෙන්න පටන් අර ගන්නවා අකුසල් වලට දොර වහන කුසල් සඳහා අවස්ථාව සලසලා දෙනවා මේ විදිහට කර්මණී භාවයක් නැති සූර භාවයක් නැති හිත නිතරම කුසීතකමේ තීන මිදේ හැකිලෙන ස්වરૂපේ අකුසල් වලට ඉඩ ඇරලා යනවා. උදාසීන වෙන ස්වરૂපයටපත් වෙනවා. මේ කුසල ඡන්දේ නැතිකමේ ලබනවා. මේ විදිහට නැතුව හරියට රත් වෙච්ච උණු වෙච්ච බටර් ටිකක් වගේ වෙන්දුර පිටක් වගේ යමක තවර ගන්න පුළුවන් ස්වරූපයට වැඩ ගන්න පුළුවන් ස්වරූපයට පත්‍ත්‍ය හිතක් බවට පත් කර ගැනීම තමයි මේ භාවනාවේදී විශේෂයෙන්ම මේ ඉන්දිය ධර්ම දිනු කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඉන්දිය ධර්ම දිනු කරන අවස්ථාවේදී යෝග අවශ්‍යයට විවිධාකාර දුෂ්කරතා ඉදිරිපත් මේ දුෂ්කරතා ඉදිරිපත් වෙච්චාම අපි පසුගිය ධර්ම දේශනාදී මතක් කරගත්තා වගේ තමන්ට කරන්න තියෙන තමන්ගේ තත්වයේ වේදිකා එහෙම නැත්නම් තාත්වයට ගැළපෙන කරන්ට ඉදිරිපත් වෙන කටයුතු ලොකු කුංචි කියලා තෝරන්න නරකයි. ඉතාල කුඩා හෝ වේවා වත් පිළිවෙතක් වැනි හෝ වේවා කුසල පැක්ෂක් කියනවා නම් ඒක විශාල කරලා සලක ගන්නට අදාහ ගන්නට භාර ගන්නට හැකි සංඥාව ඇති කර ගන්නට වීරත්වයම අවශ්‍යයි. වීර හිතක්ම ඕනේ. එහෙම නැත්නම් තමන්ම කරන හොඳ වැඩ කුංචි කරලා සලකනවා. මේ පුංචි කියලා සලකන්නේ සලකන්නට අකුසල් වලට පණවන. කුසල පක්ෂයේ පිළිබඳව අසරණ ස්වරූපයකට ඇති වෙනවා. මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම ඇති කරන වෙලාවේදී යෝග අවශ්‍යය තමන්ට මතුවෙන විතර්ක නිසා විවිධාකාර විතර්ක මතුවෙන අපරාධ කාලේ ගත වෙනවා. මේ මේ පුංචි පුංචි දේවල් වලට මෙච්චර වෙලා ගත වෙනවා. මේ වයින් අර මුල් කාලේ වාගේ ලොකු ලොකු ගැඹුරු ධර්ම අවබෝධය ගැඹුරු සමාධි ඇති වෙන්නේ නැහැ මේ නිසා මේක කාලීනාස්තියක් දෝ කියලා යෝගාවචරය අතුල මතුවෙන ඊයේ සකසාහිත ස්වરૂපයෙම ඊවරය වීර්ය පිරිහන ධර්මය ඒ නිසා ඉන්දිය ධර්ම දිනු කරන අවස්ථාවේදී අර ඉන්දිය ධර්ම හඳුන්වලා දෙන වෙලාවේදී පටන් ගන්න වෙලාවට වැඩිය යෝගාවචරයේ මේරිච්චකමක් කියනවා කුංචි කුසලයක් උනත් කුංචි කළ සලකන්න නරකයි. මහාත්මඤ්ඤේත පුඤ්ඤස්ස නමනතං ආගමිස්සති කිය අපි දමතක් කරගත්ත විදිහට මේ පුංචි කුසලයේ හෝ මාකරා නැවත නොයේවි මේකට මොන ශක්තියද මේක කොහොමයි මගේ යෝග ආතකන්ට උදව් කරන්නද කිය තමන්ම කරන මේ පුංචි කුසල කර්ම පුංචි කළ සලකන්න ගත්තොත් යෝග ආතකෙට පිළිහෙනවා කුසීත භාවයකටපත් වෙනවා වෙන්දුරු පිටක් වගේ සීතල කවෙච්ච වෙන්න ටිකක් වගේ මිදෙන්න ගන්නවා. මේකට කියනවා හීන මිදේ කියලා. ඒකත් නීවරණය. මේ නිසා ඉන්දිය ධර්ම දිනු කරන අවස්ථාවේදී නව ආකාරයකට යෝග ආචරය මේ ඉන්දිය ධර්ම දිනු කරන්නට ඕනේ. ඒ දිනු කරන්න යනකොට තමන්ගේ පෙර කර කර්ම ශක්ති තමයි මේ ජීවිතයේ පුරුදු කළා වූ යම් යම් පුරුදු වලට ගැළපෙන ආකාරයට එව්වටම ආවේනික ස්වරූපයට යම් යම් දුෂ්කරතා ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන දුෂ්කරතා නොයොය යුතුයි ඉදිරිපත් නොවිය යුතුයි අස්වලාගේ වැරද්දය ආදී ක්‍රමයට බාහිරට පවරන්නේ ගියොත් ඒ පැවරීම පැවරීම පාස මේ වීර්ය ධර්මයේ සීතල භාවයටපත් වෙනවා හරාරින ස්වරූපයටපත් වෙනවා පසුබාහන ස්වරූපයටපත් වෙනවා එහෙම වුණොත් සූර වෙන්නේ නැහැ මේට විරුද්ධයි නැත්නම් මේට වෙනස් ස්වරූපයක් පවතින්නේ වීර්යවන්ත පුරුෂයාගේ මූණ දෙන පුරුෂයාගේ ඒක අපි උපමාවකට ගත්තේ දුවන වාහනයක බැටරිය වගේ. හොඳට නිතරම දුවන වාහනයක් නම් ඒක නිතරම බැටරි නිතර පරගෑනේ. ඒ නිසා වාහනේ වර්තර කරන්න කිසිම බයක් නැහැ. මොකද මේ ගාවට නැවත පණ ගන්න මොහොතදී අර බැටරියේ ශක්තිය නිසා වාහන පණ ගන්නට පුළුවන්. අවශ්‍ය වෙලාවට සංඥාව විදුලි සංඥාව දෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට නාද කරන්න පුළුවන්. මොකද බැටරිය පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. එහෙම නැතුව හැම වෙලාවෙදීම තමන්ගේ පුළුවන් ශක්ති ප්‍රමාණයට වැඩ කරන්නේ නැතුව කරන්නා වූ පුංචි පුංචි කුසල කර්ම හොඳ පක්ෂය අගය කරන්නේ නැතුව කටයුතු කරොත් කුසීත භාවයටපත් වෙනවා. මෙතකොට සූර භාවයේ නැති වෙන නිසා හිත පසුබාහයි. මේ විදිහට වීර්යය දිනු කරනකොට යෝගාවචරය දෙපැත්තක් කල්පනා කරන්න වෙනවා මෙතනදී. මොකද එකක් තමයි යම් යම් දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය වීර්යවන්ත වෙනවා. යම් යම් දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට අඩුව වීර්යවන්ත වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය වීර්යවන්ත වුණොත් අරමුණ පසහා කරගෙන යන තරමටම හිත වේගවත් වෙනවා. හිතත් විසිරී යනවා. අරමුණේ අර්ථ ස්වરૂපේ දැක ගන්න බැරි වෙනවා. යම් විදියකට හිත සීතල වුණොත් වීර්යය ඉදිරිපත් නොවුනොත් අරමුණ දක්වා හිත ය아가න්න වගේ අතරමඟ වැටෙනවා. ශක්තිය මදි වෙනවා. කීයකින් මිදිනකොට ඒ ඊය එල්ලේ දක්වා යන්න ඉස්සෙල් බිම වැටෙනවා. මේ නිසා මේ වීර්ය ඕනකට වැඩි වුණොත් තමන්ගේ උනන්දුව නිසා කැමැත්ත නිසා යම් යම් දේවල් වලට වීර්ය වැඩි වුණොත් ඒ මේ ඉන්ද්‍රිය සමකිරීම පැත්තෙන් බලනකොට අදක්ෂ යෝගාවචරය. ඒ වගේම වීර්ය අඩු වුණොත් කුසීත භාවයෙන් කටයුතු කළොත් ඒනොත් අවශ්‍ය කරන විදිහේ හිත පිරිසිදු වීමක් දුක් තුමනක් ඉක්ම වීමක් කරගන්න අමාරුයි. මේ නිසා යෝගාවචරය මේ වීර්ය සමකිරීමට සමාධිය ඉස්සර කරගන්න ඕනේ. එන විදිහට කියනවනම් මේ වීර්ය සමාධියට තුඩු දෙන ආකාරයක් තියෙනවා. සමාධියත් එක්ක සමබර වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් හරියංක භාවනාවක් සක්මන් භාවනාවක් සම්බන්ධ කරලා කතා කරනවනේ යෝගාවචරයට මේ වීර්යය සමාජයට තුඩු දෙන විදියට නැත්නම් සෞඛ්‍ය සම්පන්න විදියට හොඳ විදියට වැඩි කරන්ට ඇති කරන්ට චෛසික ධර්මයක් උදව් කරනවා. මේ චෛසිකයේ කියනවා සම්මා සංකප්පය කියලා. හොඳ ගුණයක් හොඳ යොමුවක්. අපි මේක තවත් අභිධර්මයේ විස්තර කරන චෛසිකයක් විදිහට ගන්නකොට විතක්කේ වෙච්චට හඳුන්වලා දෙනවා. විතක්කේ කියලා කියන්නේ තමන් මනසිකාරය යොදන වෙලාවට සතිමත්ව ඉන්න වෙලාවට ඉදිරිපත් වෙන අරමුණක් ආපුවාම වීර්යය අධික වුණොත් අරමුණ ඉක්මවනවා වීර්ය අඩු වුණොත් අරමුණට මෙපිට අරමුණ දක්වා නොගොස් නොගොස් මෙනෙහි කරන හිත හැලෙනවා මෙනෙහි කරන හිත වැටෙනවා මෙනෙහි කරන හිත දුර්වල වෙනවා මේ නිසා යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණක් පාසා වීර්ය කරනවා මෙන්ම වීර්යයත් හා සමාන්තරව මෙන්න මේ විතක්කේ යොදනවා නම් වෙන විදිහට කියනවා නම් අරමුණට හරියට එල්ල කිරීම යොදනවනේ මේ වීර්යයේ අඩු වැඩි වීම අඩු වෙනවා. අධික වීර්යයක් එල්ලයක් ඇති කරගන්නවා. අඩු වීර්යයක් තියෙද්දි එල්ලෙක් ළඟා වෙන්න අමාරුයි. මේ නිසා යෝගාවචරය වීර්යයත් සමගම සමගම සමාන්තරවම මේ විතක්කේ යොදනවන ඒ යොදන යොදන වීර්යයක් පාස අරමුණට හිත ගෙනියනවා. සමසේ ගෙන යනවා. මේ සමසේ ගෙන යෑම දිගින් දිගට දිගින් දිගට කරාන්ට කරන අවස්ථාවෙන් මනස චිත්ත සාන්තව අරමුණට සමීපව තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේක විපස්සනාවේදී ක්ෂණික සමාධි වශයෙන් හඳුන්වනවා. මේ නිසා මේ ක්ෂණික සමාධිය කියන මේ අපූර්ව අසිරිමත් සංයෝගය සංකල්පයේ ගන්න භාවනාවට පෙර ආතුව ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් පවතිනවා. භාවනා කරන අවස්ථාවේදී මතුවෙන ඕනම අරමුණකට වීර්යය කියන උණුසුම් භාවයේ කෙලස් කවන ස්වરૂපේ ආතාප ස්වરૂපේ තියෙනවා. මේ වීර්යය සමබර කරන්න සෞඛ්‍ය සම්පන්න කරන්නට යෝගාවචරයට මේ ඉලක්කය. හරියට අරමුණට එල්ල කිරීම තියෙනවා. මේ නිසා අරමුණ දිහාවට හිත වීසි කරන ගතිය තිබුණත් එල්ල කිරීම නැතිනම් එතන සම්පූර්ණ ආනිසංස ප්‍රමාණය ලැබෙන්නේ. හරියට මේ විතක්කය සහ වීරියය කියන දෛශික දෙක ලෝකබමාවක් විදිහට පෙන්වනවනේ එල්ලෙට හරියට තුවක්කුවක් මානනයක විතක්කය වගේ. ඊට පස්සේ කොකා ගස්සන එක වීර්යය. මේ දෙකම පුදුමාකාර විදිහට යොමුනේ නැත්නම් ගොනුනේ නැතිනම් චේතන ආශ්‍රයක් සිද්ධ වෙනවා. සමහරට භයානක තත්ත්වයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ නිසා යෝග අවචරය මුලින් මුලින් තමන්ගේ මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් හිත අරමුණට ලැබීම සම්බන්ධයෙන් සූර භාවයේ දිනු කරලා පසුපස්සේ ඉන්දිය සංවරයේ ඇති කරමින් පරියන්කේ වගේම සක්මනේදී සක්මනේ වගේම එදිනදා කටයුතු වලදී මතුවෙන මතුවෙන අරමුණක් සාස මේ සම වීර්ය යෙදවීමේදී ඒ සෑම අරමුණකම අරමුණකටම එල්ල කිරීම වැදගත්ටි සලකන්න මෙන්න මේ විදිහට වැදගත්ටි සලකනවා නම් අරමුණක් අරමුණක් පාස සතිමත් වීම මේ සමීපව වැටි ගන්නා ස්වરૂපයක් කියන පත්තහාන කියලා. තහවුරු ලෙස සමීප ලෙස තැන්පත් කිරීම. මුලින් අපි ඉතාමත්ව සැලසුම් කරලා යොදාගත්තා වූ මූල කර්මස්ථානයේ සතිය පිටවෙනවා. මේ ළඟට සක්මන් කරන අවස්ථාවේදී ඊට වඩා ක්‍රියාවක් කරන ගමන් විනාශ වෙන අරමුණු දෙක තුනක් ඉදිරිපත් කරගෙන සතිය පිළිතවනවා. මේක තවත් ඉන්දිය සංවරයේ වශයෙන් ඉදිරියට කටයුතුලින් සති සම්පජාඤ්ඤය දිනු කරන වෙලාව වෙනකොට විවිධ ආකාර අරමුණු විශ්ේ මේ වීර්යය විතක්කයේ ගුණයක් යොමුවක් ඇතුව සමබර භාවයට පත් කරමින් කටයුතු කරනවා නම් හිත සාන්තව සමීපව වැටි ගන්නා ස්වරූපයටපත් වෙනවා. මේ විදිහට ඒ සාන්තව වැටි ගන්නවන සමීප වැටි ගන්නවන ඒ අවස්ථාවේදී මේ සතියේ ප ဋ ාණ ස්වරූපේ අරමුණට ඉතාමත්ව සමීපව වැටි ගන්න ස්වරූපේ මේ විදිහට සතිය මතුවෙන මතුවෙන සෑම අරමුණකම දිගින් දිගටම දිගින් දිගටම නියමිත වීර්යයකොත් නියමිත එල්ලයකොත් සහිතව කටයුතු කරනවනේ ඒ අරමුණෙහි හිත බැස ගන්න ස්වરૂපයේ හිත ඇත්ත ඇති නැතිය තේරුම් ගන්නා ස්වરૂපයේ වෙන්න පුළුවන් දෙයක්. ධර්මාන කෝඩෝ සලකලා බැලුවත් වෙන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව අපි අරමුණක් එනේන අරමුණක් විශ්ේ හිත යෙදෙව්වට ඒ හිත මෙනෙහි කරන හිත ඒ අරමුණට නිසි එල්ලයක් නොදෙනවා නම් අර කියන විදිහේ සතියට සාන්ත තැන්පත් වීමක් සිදු වෙන්න ලැබෙන්නේ නැහැ. වෙන විදිහකින් කියනවා සමාධියක් අනික සමාධියක් පහළ වෙන්න ලැබෙන්නේ නැහැ. පහළ නොවෙන නිසා අරමුණේ යථා වූ යථා ස්වરૂපයේ ඒ ක්ෂණයේ ਵਿਚාරයක් ඇති කරගන්නට ශක්තියක් නැති වෙනවා. එහෙම වුණොත් යෝගාවචරය ගන්නා වූ ප්‍රයත්නේ අසාර්ථක වෙන බවක් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. අපි කියනවා සතිමත් නැති උනායි කියලා. සමාධිය කැඩුනායි කියලා. නමුත් යෝගාවචරය සමාහට වීර්ය පවතින ඉන්න පුළුවන්. නමුත් මේ වීර්ය සෞඛ්‍ය සම්පන්න නැති වීර්යයක්. සමාධියේ සමබර නොවිච්ච වීර්යයක්. ඒ නිසා මේ අවස්ථාවේදී යෝගාවචරය කරන සෑම කටයුත්තකදීම කුංචි කළ සලකන්නේ නැතුව ලොකු කරලා සලකන්නේ නැතුව මම අසවල් දෙය කළ යුත්තේ මම අසවල් දෙය නොකළ යුත්තේ කියලා සලකන්නේ නැතුව වෙන විදිහකින් කියනවා පරියන්ක ප්‍රමාණය සක්මන් ප්‍රමාණය ගත කරන එදිනදා දවසේ සතිමත් වෙන ප්‍රමාණය නෙවෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ යෝගාවචරය මේ ඉන්ද්‍රිය ධර්මයේ තමයි ජීවිතය වගේ සලකනවා සාධ සමාධාව පවත්වනවා. ඒක ප්‍රඥාව යදවන සාමාන්‍ය බුද්ධිය යදවනව සද්ධාව වැටෙන්න දෙන්නේ නැතුව. ඒ වාගේම වීර්යය සමාධිය සමග නිතරම සමබර කරනවා. මේ සමබර කිරීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වැඩි වීර්යයකින් කය වේදෙන්ට කියන්නේ නැහැ. වීර්ය අඩුකම නිසා කුසීත භාවයටපත් වෙලා එදිනදා කටයුතු කරගන්න බැරුව කෙලස් වලට ඉඩ හැරලා නීවරණ ධර්ම සමග ජීවත් වෙන්න ආරින්නේ නැහැ. මෙන්න මේ විදිහට යනවා නම් යෝගාවචරයාගේ ඒ යෝග ජීවිතයේ සතිය මේ මධ්‍යස්තෝ ඉන්න අසල සම සතිය නැත්නම් වෙන සහචරයක නැති සාමී සතිය විශේෂයෙන්ම කැපිපෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තව උත්හවුරුකම පිහිටි ස්වරූපේ යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට නම් යෝගාවචරයාගේ මේ ඉන්දිය ධර්ම සමකිරීම ඒ සඳහා යෝගාවචරයාට අර හොඳට කරන සෑම කටයුත්තක්ම නිතර සකස් කරලා කරන කටිය. එකක්වත් ආවට ගියාට කරන්නේ නැහැ. එකක්වත් බරකට අරගෙන කරන්නේ නැහැ. එකක්වත් හංගලා කරන්නේ නැහැ. ඔක්කොටම සම රසයෙන් සකස් කර කරන ගතිය අවශ්‍ය කරනවා. ඒ වගේම සතතාභ්‍යාසය අවශ්‍ය වෙනවා. සතතාභ්‍යාසය කියලා කියන්නේ යම් කිසි දෙයක් තමන් කරනවා නම් දිගටම ඒක ගොනුවක් ඇතිව නිතිපතා කරන ක්‍රමයක්. වර එක වේගයේ ඉතා විශාල ප්‍රමාණයකින් කරලා වරක කුසීතව නැගිට ගන්නත් බැරුව හිතියොත් ඒ තුල මේ කියන විදිහේ ගොනුවක් වර්ධනයක් වැඩිවීමක් භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා භාවනා ජීවිතයේ තාමත් සැලෙන ගතිය ඉන්ද්‍රියන්ගේ අසමබර ස්වરૂපේ පවතිනවා. මේ නිසා සතුට අභ්‍යාසය නිතරම ඒකාකාරීව දිගට කටයුතු කරන ගතිය. ඒ වගේම යෝගාවචරය පෙළ කර පෙර භාවනා කරනකොට යම් වෙලාවක තමන්ගේ භාවනාව හරිය වෙලාවල් තියෙනවනේ ඒන් උපදෙස් කරගෙන වෙන විදිහට තමන්ගේම ශ්‍රද්ධාව තමන් ප්‍රෝජෙන්ට ඇරෙයි. තමන්ගේම කුසල ඡන්දේ තමන්ගේම සතිය වීර්යය ප්‍රයෝජෙන්ට ගනිමින් ගනිමින් මේ ගොනු ඇති කර ගන්නවා. එහෙමනම් යෝගාවචරයට මතුවෙන මතුවෙන දුෂ්කරතා එදිනදා ජීවිතයේ මතුවෙන තත්ත්ව සහ වෙහෙසක් බවට පත් වෙන්නේ නැහැ. යෝගාවචකය කියුව තමන්ගේ නැති ශ්‍රද්ධාව ඇති කරගන්න නැති කුසල ඡන්දය ඇති කරගන්න හේතු ධර්ම බවටපත් වෙනවා. මේ විදිහට යනවනම් යෝගාවචකයාගේ ජීවිතයේ ස්වභාවයෙන්ම කායටපත් වෙන්නා වූ මේ දුක් ඒකාන්තයෙන්ම හිතට දුකක් බවටපත් වීම කියන මේ ධර්මතාවයේ බිඳින්න පුළුවන් බව. කාය දුක් විඳිනවා නමුත් ඒක පංචස්කන්ධ දුකක්. ඒ පිළිබඳව සතිමත් හිත ඈතක ඉඳලා අනුන්ගේ දෙයක් දිහා බලන්න වගේ මේ අර අනාත්මතාවය ගැන විස්තර කරන්න කියනවා පරතෝ අනුන්ගේ දෙයක් හේසලකලා දුක දුක විදියට දැක ගන්න පුළුවන් ඒ දුක නිසා ඇතිවෙනා වූ চৈতසික පීඩාව නැති කර ගන්න පුළුවන්. ඉතින් මේ தত্ত্বය එන විදිහට කියනවා මේ දුක්ඛ දෝමනස්ස தত্ত্ব මූල දෙන්නේ නැතිනම් ඒ නැති තාක්කල් යෝගාවචර විශාල දුක්ඛඳකට නැත්නම් දුක්ඛ දෝමනස්ස දෙක ජය ගන්නේ නැතුව දුක්ඛ දෝමනස්ස දෙක ඉක්මවන්නේ නැතුව ඉන්නා තාකල් මහා දුක්ඛලකට අයිති ලබනවා යම් ප්‍රමාණයකට මධ්‍යස්ථ ප්‍රමාණයකට යෝගාවචරය මේ දුක් දෝමනස් සතිමත් සිතින්ම තීරුම් බේරුම් කර ගන්නවා නම් ජය ගන්න පුළුවන් ඒ තාක් දුක් කරදර ප්‍රමාණයකින් බේරෙනවා සම්පූර්ණයෙන්ම දුක් දෝමනස් ඉවත් කර ගන්න නැත්නම් විනිවිදගෙන ඉක්මවාගෙන යන්න පුළුවන් වෙනවනම් යෝගාවචරයට සම්පූර්ණ දුක්ඛ ස්කන්ධය ඉවත් කර ගන්න පුළුවන්. මේ නිසා මේ ඉන්දිය සම්බර කරන වෙලාවේදී විශේෂයෙන්ම ඉන්දිය ධර්ම මේරීම ඇති කර දෙන වෙලාවේදී යෝගාවචරයට පැමිණෙන කරදර බාධක වෙනදව ස්වરૂපයට බය වෙලා දුවන්න හෝ එහෙම නැතුව පසුබාහනට අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ මොකද මෙතුආකල් ඉන්දිය ධර්ම අවබෝධ කරගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දියුණු කරගෙන ආපු නිසා. මේ නිසා යෝගාවචරය මේ කියවිච්ච ධර්මතා පිළිපරලා දක්වනවනේ සද්ධාව නිසා කුසල ඡන්දේ පහළ වෙනවා. කුසල ඡන්දේ තියෙනවන් නම් පමණක් ඒක වීර්ය කරන්න පුළුවන් ස්වරූපයක් කියනවා. ඒ වීර්ය සමබර වෙන්න නැත්නම් සෞඛ්‍ය සම්පන්න වෙන්න විතක්කය අවශ්‍ය කරනවා. ඒ විදිහට වීර්ය විතක්කයක් භාවනාවට පස්සේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් භාවනාවට පෙර ආතුව මේ ධර්ම හතර වැඩ කරනවා නම් සති සමාධි දෙක එල්ලේ දිගට පවතිනවා මෙන්න මේ සති සමාධි ධර්ම දෙක කියන ඵල ධර්ම දෙක දිගට පවතිනවා නම් ප්‍රඥාව පිටුනවා ප්‍රඥාව විකසිත වෙනවා මේ තුල ධිට්ඨිය සම්‍යක් ධිට්ඨිය සුවසේ නිසිසේ වැඩෙනවා මෙන්න මේ ධර්මතා වැඩ කරන්නේ මේ න්‍යායානුකූලව ක්‍රමයකට. යෝගාචරය ධර්ම දේශනාවට අහුම්කම් දීමේ මේ එක එකක් හරියට ක්‍රියාත්මක වෙනකොට ඒ තුලින් පහළ වෙන්නා වූ ධර්ම ප්‍රීතිය ප්‍රයෝජනක. යම් වෙලාවක මේ තුල අවුලක් නැත්නම් තිබිය යුතු ධර්ම වල අඩුපාඩුවක් තියෙනවා නම් යෝගාචරයට මේ දැනුම නිසා ඒව පිළියම් කර ගන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙනවා. මේ පිළියම් කර ගන්නට නම් යෝගාචරයම්ම ඒ දුෂ්කරතාවයේදීම ඒක අපි දැනගන්න ඕනේ. එහෙම නැතිනම් ඒ දුෂ්කරතාවයේදී දැනගත්තේ නැතුව පසුව ප්‍රශ්න කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ඇහිලා යන්න මොහොතට ප්‍රතිඵලය ලැබෙන්න ඒ අවුල් වියවුල් තත්වයේදීම එහෙම නැත්නම් දුෂ්කරතාවයේ මතුවී තියෙද්දීම යෝගාවචරයා Taman පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් තමයි මෙතුවක් කළ භාවනාවේ අත්තාව මේ භාවනාවේ ඉන්දිය ධර්ම පිළිබඳව ලොකු විශ්වාසකින් මට මේක බිඳ ගන්න පුළුවන්. මම මේක බිඳිනවා කියන මේ හරි සංඥාව පහළ වුණොත් මේ ධර්ම දේශනාදී ඇහෙන ධර්ම ඒ වෙලාවේදී පිටුවහල්. උදව් කරනවා. මේ වෙලාවේදී නැත්නම් මේ ශ්‍රද්ධාව නැත්නම් වීර්යය නැත්නම් එල්ලය මේ නිසා සතිය කැඩිලා, මේ නිසා සමාධිය කැඩිලා, මේ නිසා කලබල වෙන්න හරදර වෙන්න නෙමෙයි තියෙන්නේ මේ නැති ධර්ම නැත්නම් හේතු ධර්ම සම්පාදනය කිරීමයි කියලා මේ විදිහට යෝගාවචරයට ඒ ඒ වෙලාවෙදීම Taman තුලින්ම උපදින්නා වූ මේ ත්‍රිසා කරන බලය නිරීක්ෂණය කරන බලය ඒ තුලින්ම කල යුත්තේ කිරීම අවදි වෙනවන ඒ යෝගාවචරය ආගේ කායික දුක් මානසික දුකක් බවට පත් නොවෙන වැඩිච්ච හිතක් මේරිච්ච හිතක් පදන් වෙච්ච හිතක් බවට පත් වෙනවා එහෙමනම් මේ යෝගාවචරයට මීට වඩා දුක් දුම්නස් ප්‍රමාණයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් පහළ වෙනවා. වීර්යයක් පහළ වෙනවා. එල්ලයක් පහළ වෙනවා. සති සමාධි ධර්ම පහළ වෙනවා. මේ විදිහට මේ ධර්මයේ චක්‍රානුකූල ධර්ම චක්‍රයක් විදිහට කරකැවෙන්න පටන් ගන්නවා. මේ ධර්ම චක්‍රයේ කරකැවිලා කරකැවිලා කරකැවිලා මිතුවාකල් දිනු කරපු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම සම වේලා ඒකාකාර මට්ටමට එනකන් මේ විපස්සනා සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ නිසා මේ ධර්ම Taman තේරුම් ගත්තම දැනටමත් Taman තුළ ක්‍රියාත්මක වෙනවනම් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී මතුවෙන සෑම දුෂ්කරතාවයකදීම තමන් වශයෙන්ම පිරික්සා බලමි. මේ ධර්ම සමකිරීමට කටයුතු කරනවනම් අන්න ඒකට මේ ධර්ම දේශනාව උදව් ඒකට තමයි මෙතු ආකාර ගෙන ගියේ මේ යෝගාචර ජීවිතයේ අත්දැකීම් උදව් වෙනවා. ඒ නිසා මේ ධර්ම පිළිබඳව උන ශ්‍රද්ධාව. මේ දේ සත්‍යදාපය කියන කුසල ඡන්දය වෙන මේ සෞඛ්‍ය සම්පන්න හොඳ පක්ෂයේ තේරුම් අරගෙන Taman මෙතුවක් කරගෙන යන්නා වූ දැන්වත් කරගෙන යන්නා වූ මේ භාවනාව තව තවත් විශේෂයෙන්ම ඉන්දිය ධර්ම සම්බර කිරීම දිහාවට යොමු කරත්වා එසේ යොමු කිරීම සඳහා යෝගාවචරය හැකිතා තුරට ඉන්දිය සංවරයකින් යුක්තව Taman තුලට පැමිණෙන අරමුණු සීමා කිරීමේ කටයුතු කරත්වා Taman තුල ඇත්තා වූ ඉන්ද්‍රිය ධර්ම වෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා පිළිබඳව වට වඩාත් අදහන වඩ වඩාත් පිළිගෙන මේ ධර්ම වල ප්‍රමාණ නෙවෙයි අවශ්‍ය කරන්නේ දැන් සම්බර කිරීමයි සන්තුලනය කිරීමයි ඒ නිසා මතුවෙන මතුවෙන සෑම දුෂ්කරතාවයක්ම කියන්නේ තමන් තුළ ඇත්තා වූ මේ ඉන්දිය ධර්ම පිළිබඳව සම්තුලනීය කිරීම හරිද වැරදිද කළ යුතු කුමක්ද කියලා බලන්න අවස්ථාව. අන්නේ විදිහට යෝගාවචර ජීවිතය ගත කරනවා නම් ඒ යෝගාවචර ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් අර සතිපට්ඨාන ධර්මයේ ආනිසංස ගැඹුරකට සත්‍යානං විසුද්ධිය, ශෝක පරිද්දවාන සම්පතික්‍රමාය, දුක්ඛ දෝමන සාර්ථකමාය ආදී ක්‍රමේ ඥායස්ස අධිගමාය කියන තැනට යනවා. න්‍යාය දඩ ගන්නා පුද්ගලයෙක් බාටපත් වෙනවා. මෙන්න මේ විදිහට Taman තුලින්ම මේ න්‍යාය ධර්මයේ පිටුදු කරගන්න කෙනාට එතනින් එහාට අවහත් වෙනි නිර්වාණ ධර්මයේ මේ සියලුම දුක් දුම්නස් ඉවත් කරලා ඕනම තත්යකට මුහුණ දෙන්න පුළුවන්. මේ මොන්නම தත්වෙටපත් උනත් කවදාකවත් ශ්‍රද්ධාව පිළිෙන්නේ නැති. අවෙක්කත් සාධිය කියන. නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවෙන්න පත් කරගන්න පුළුවන්. අනේ එහෙම ක්‍රමයකින් තමයි මේ බුද්ධ ආගමේ විශේෂයෙන්ම සතිපට්ඨාන ධර්මයේ මේ පංචස්කන්ධයේ අතීතාක් පවතින ආ වූ දුකට උත්තරේ දෙයි. ඒ නිසා අපිට ලැබී තියෙන தත්ත්වය උතුම් කොට සලකලා අපි ළඟ ඇත්තා වූ දැනටම දිනු කරන ඇත්තා වූ මේ ඉන්දිය ධර්ම පිළිබඳව පිළිගන්න. අදහාගෙන ඉදිරියට යෑමට මිතුආක ගමන් රටමන් රැස් කරගත්තා වූ මේ අත්දැකීම් සම්භාවයේ හේතු වේවා ඒත් මේ ධර්ම දේශනාවේදී ලැබෙන උපදේශ අවවාද ඒකාන්තයෙන්ම උදව් වේවා උපනිශ්‍රේ වේවා මේ මාර්ගයේ දැනටමත් කරගෙන ඉන්නා වූ මේ ඉන්දිය ධර්ම සමකිරීමේ කටයුත්ත වඩ වඩා සාර්ථකව කරගන්න ලැබීමේ මේ සතිපට්ඨාන දේශනාවලදී දේශනා කරන්ට යෙදුම ඒ ආනිසංස හත සමස්තමයෙන් ඉදිරියට දිනු පවු කර ගැනීමට ලැබීවා කියන මේ මෛත්‍රී සහගත කරුණා සහගත ප්‍රාර්ථනාවෙන් චේතනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා